මනෝ සංජලී ප්‍රතාපි දාවිනුතුන් සින්දගීත අහන්න කැමති ආදරණීය ඔබ වෙනුවෙන් තමයි විවේකීරදා දවසේ මේ වෙලාව අපි මෙන් කරවා තබන්නේ මතුල සංජලී වැඩසටහනෙන්. ඉතින් ගොඩක් දෙනෙකුට සතුටුයි කියලා අපිට මතක් කරලා තියෙනවා ලිපි ගණනාවකින්ම මොකද අපි දැන් ඔබ ඉල්ලන ගීත එක පෙළට ලබා දෙන නිසා වෙන්න ඕනි. මම හිතන්නේ අපි හැම සතියකම උත්සාහ කරනවා ඒ ඔබ ඉල්ලීම් පරිමයෙන් ඉටු කරන්න. ඒ නිසා අපිට ඉල්ලීමුත් වැඩි වෙලා තියෙනවා එක පැත්තකින්. අපි බලමු මේ ඉල්ලීම් අපිට හැබැයි එක සතියකින් ඉටු කරන්න බෑ. ඒ නිසා සති කිහිපයක් ඉස්සරහට යයි ඔබ ඉල්ලීම ඉටු කරන්න. හැබැයි අපි ඉටු කරනවා කියන බොහොම ආදරණීය පොරොන්දුව ලබා දෙන්න කැමතියි. ඉතින් හදත් එහෙම ඔබ ඉල්ලපු ගීත සහ තවත් අ, ಭಾರತ සිනමාවේ බොහොම ආදරණීය ගීත පෙළකින් තමයි අපේ ගීත පෙළගැස්ම සැකසී තිබෙන්නේ. ඉතින් මේ රසය මිහිර විඳ ගන්න ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රස විඳින ආදරණීය ඔබට බොහොම ආදරණීයව ඇරයුම් කරන්නේ. රැඳෙමු මේ උත්තර ಭಾರತೀಯ මියුරු ගීතාවලිය මඩල සංජය. آنکھوں سے جتایا تو برا مان پھول تاری سنی اپنے گجرے کے ہر سک پھول کی تاریخ زخم دل ہم نے دکھایا بلاتے ہیں گھٹاؤں کی طرح وہ تو ہر روز رلاتے ہیں گھٹاؤں کی طرح ہم نے ایک روز رلایا تو برا مان گئے پیار آنکھوں سے جتایا تو برا مان گئے پر ہمیں دشمن جانا صرف پر ہمیں دشمن جانا سر کو قدموں میں جھکایا تو برا مان گئے پیار آنکھوں سے جتایا تو برا مان මිතුරුනි මේ ගීතය ආයි මිලන් කිබේලා චිත්‍රපටයෙන් අපි උපුටා ගත්තේ 1964 වසරේ තිරගත වුණු ෆිල්ම් යුග් චිත්‍රපට වෙනුවෙන් ජේ ඕම් ප්‍රකාශ් නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා මෝහන් කුමාර් සංගීතවත් කලා ශංකර් සහ ජයකිෂන් ගීත රචකයා හස්සත් ජයපුරී මොහම්මද් රෆි ගීතේ ගායනා කළා ප්‍රධාන චරිතය රාජේන්ද්‍ර කුමාර් වෙනුවෙන් රාජේන්ද්‍ර කුමාර් සෛරබානෝ සමග ධර්මේන්ද්‍ර ප්‍රධාන චරිත නිරූපණය කළ ආයමිලන්ගේ බේලා චිත්‍රපටයේ මෙතුණනි 1958 වසරේ තිරගත වුණු කලාපාණී චිත්‍රපටයෙන් තමයි මේ රංගන ශිල්පියා විශිෂ්ට රංගන ශෛලියක් ඉදිරිපත් කරමින් Tamanගේ වංගන ජීවිතය ආරම්භ කරන්නේ. ඒ චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් 1958 වසරේ හොඳම නළුවා හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය පවා ඔහුට දිනා ගන්නට හැකියාව ලැබෙනවා. ඉන් පස්සේ 1961 වසරේ තිරගත වුණු අමරජිත් අධ්‍යක්ෂණය කරන ලද හන්දෝනු චිත්‍රපටය මේ සිනමාකරුවාගේ ජීවිතේ තවත් අලුත් සම්දිස්ථානයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සොහොරාවන විජය ආනන්ද විසින් පෙර රචනා කරන ලද මේ චිත්‍රපටයේ මේ නිර්මාණකරුවා මේජර් වර්මා නැමැති හමුදා නිලධාරීවරයෙකුගේ චරිතය සහ මහේෂ් නැමැති සාමාන්‍යයෙකුගේ චරිතය දීප්ත චරිතයක් විදිහට ඔහු රංගන දායකත්වය ලබා දුන්නා. මේ අසහාය රංගන ශිල්පියා තමයි දේවානන්ද. දේවානන්ද සමගින් ආශා පරේක් රංගන දායකත්වය ලබා දුන ගීතයකටයි අපි යන්නේ. 1971 චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ නාසිර් හුසේන් සංගීතවත් කලා ශංකසා ජයකිෂන් ගීපද රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතය ගානා කරනවා ලතා මංගেশකර් ආශා පාරෙක් වෙනුවෙන් චිත්‍රපටියේ 1955 වසරේදී තිරගත වුණු මේ සීමා කියන හින්දි චිත්‍රපටය ඇතුළත් වුණු මේ "Tu Pyar Ka Sagar" කියන ගීතය මම හිතන්නේ ඔබට මතක තියෙනවා නම් ඒ වගේම 1969 වසරේ තිරගත වුණු "Ek Pul Do Mari" චිත්‍රපටය අඩංගු වුණු "Tujhe Suraj" කියන ජනප්‍රිය ගීතය ඔබට මතක නම් මෙන්න මේ ගීත දෙකේ ජමනිකාවන් වල පෙනී සිටිය රංගන ශිල්පියා රසිකයන්ගේ හද බැඳගත් රංගන ශිල්පියෙකු බවට පත් වුණා. විශේෂයෙන්ම ලලිත් මහතා ඔහු මේ ජනප්‍රිය සිනමාවට වඩා සම්භාව්‍ය සිනමාවේ මතකයේ රැඳුණු රංගන ශිල්පියෙක් චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට ප්‍රකට කෙනෙක්. ඒ වගේම තමයි අර ಭಾರತ සිනමාවේ මේ කඩවසම් නළුවාගේ ස්වරූපයෙන් බැහැර වුණු සාමාන්‍ය පෙනුමකින් යුතු රංගන ශිල්පියෙකු විදිහට තමයි ඔහු පිළිබඳව කතා බහ කරන්නේ. ඔහු තමයි බාලරාජ් සහනි. ඔහු සමග වෛජන්තිමාලා රංගන දායකත්වය ලබා දෙන මේ ගීතයට ඔබ සැම සමගින් 1957 කත්පුත්ලි මාසන් මූවිස් වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ අමියා චක්‍රබෝධි සංගීතවත් කළේ ශංකර් සජායකිෂන් ගීපද රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතේ ගායනා කරනවා බාලරාජ් ශහමි වෙනුවෙන් කත්පුත්ලි චිත්‍රපටයේ සුබීර් සේවි بدل گئے منزل وہی ہے پیار کی راہی بدل گئے سپنوں کی محسن لے ہم سنگے سپنوں کی محسن لے ہم سنگے منزل وہی ہے پیار کی راہی بدل گئے منزل وہی ہے پیار کی جاہی بدل گئے سے دور دنیا کی نظروں سے دور جاتے ہیں ہم تم جہاں اس دیش کی چاندنی گائے یہ داس تھا موسم تھا وہ بہار تھا دل کے مچل گئے سپنوں کی میں ہم تم منزل وہی ہے پیار کی راہی بدل گئے سکے میرے راز چھپ نہ سکے میرے راز نب میں ڈھلنے لگے روکا تھا پھر بھی یہ دل پہلو بدلنے لگے یہ دن ہی کچھ عجیب تھے جو آج کل گئے سپنوں کی رہے تم راہی بدل گئے منزل وہی ہے پیار کی راہی بدل گئے سوئی بن پونی پونی ہم گون ارن رنگیری شری لنکا මම නිසා ජනප්‍රිය තරුවක් බවට පත් වුණු සෛරා බානු රංගපාන චිත්‍රපටයක ගීතයක් අපි ඔබට අහන්න ලබා දෙන්න කැමතියි. ජනප්‍රිය පැරණි රංගන ශිල්පිනියක වූ නසීම් බානු තමයි ඇගේ මව විදිහට සැලකන්නේ. සෛරා බානු සමගින් නවීන් රංගපාන මේ ගීතය වික්ටෝරියා 203 චිත්‍රපටයේ ඇතුළත් වුණු ගීතයක්. නිෂ්පාදනය කොට දක්ෂිණේ කළේ බ්‍රිජ් සංගීතවත් කළේ කල්යන්ජී ආන්ජී ගීපද රචකයා ඉන්දීවර් මේ ගීතය ගායනා කරනවා මන්නා ඩේ සමග මහේන්ද්‍ර කපූර් චිත්‍රපටයේ ප්‍රාන් සහ අශෝක් කුමාර් වෙනුවෙන් තමයි මේ මන්නා ඩේ සහ මහේන්ද්‍ර කපූර් මේ ගායනය ඉදිරිපත් කරන්නේ නවින් නිශ්චල් සමග සෛරබානෝ ප්‍රධාන චරිත නිරූපණය කළා ٹو نوٹ تھری چترے بن سہارے پوچھ پوچھ کر ہارے کی لے کر پھر سے مارے مارے یہ میں یہ دونوں مل کے گائے گانا او ذرا رک جانا कर हारे بھی بچ گیا بادشاہ ملتا نہیں ہم کو لو کر تو بتا دے جس کا ملتا نہیں ہم کو لو کر نے بھی بجا دیا باجا بیچارے بنا سہارے دیکھو پوچھ پوچھ کر ہارے اے اے سوامی انتریامی ارے دین بندھو اے جگت پتی کی جے کیا ہے گھوٹالا انتریاں نے کیسا کیا ہے گھوٹالا وہ دے دی چابی پر دیا ہے نہیں ہم کو تالا گر مال ملے گا زیادہ گر مال ملے گا زیادہ وہ تجھ کو دے دیں گے آدھا یہ ہے وعدہ کیا ارادہ کوئی کام نہیں ہے دادا لے کے جانا آدھا آدھا لو بابا دل کی سن لونا تو تو بولو بیچارے پھر سہارے دیکھو پوچھ پوچھ کر ہارے بن سالے کی چاپی لے کر پھر سے مارے مارے میں ہوں راجا یہ حیران میں دیوانہ یہ مستانہ دونوں مل کے گائے گانا او حسینہ ہاں۔ ذرا رک جانا මధుර සංගීත වැඩසටහන ශ්‍රවණය කරන මේ වෙලාවේ අපි මේ ඉදිරියට කතා කරන්නත් ඔබට අවස්ථාව ලබා දෙන්න කැමතියි අපි. ඔබ කැමති ගීතයක් තියෙනවා නම් ඒ වගේම ඔබ වැඩසටහන පිළිබඳව දරන අදහස අපිට කතා කරලා කියන්න 0662 82600 0662 82600 නිෂ්පාදක මధుර සංජලී රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කියන ලිපිණයට ඔබට ලියන්නත් පිළිවන්. එසේනම් අපේ ඊළඟ ගීතයට යමු 1975 වසරේ තිරගත වුණු කෙල් කෙල් මේ චිත්‍රපටයෙන් ගීතය උපුටා ගන්න. ඍෂි කපූර් සමග නීතු සිං ප්‍රධාන චරිත රංගපෑවා. නිෂ්පාදනය කළා ලේක්රාජ් බක්රි අධ්‍යක්ෂකවරයා රවි තන්දන් සංගීතවත් කළේ රාහුල් දේවබර්මන් ගීත රචකයා ගුල්සා ගීත ගායනා කරනවා ආශා භෝස්ලේ සහ කිෂෝර් කුමාර් ඍෂි කපූර් සම්නිතු සිංහ වෙනුවෙන් na na na නාට්‍ය ගීතයකට 1994 වසරේ තිරගත වුණු 1942 love story චිත්‍රපටයෙන් මේ ගීතය උපුටාගන්නේ උදිත් නාරයන් තමයි ගීත ගායන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ විදු විනෝද් ශා සංගීතවත් කළ රාහුල් දේවබර්මන් ගීපද රචකයා ජවිද් අක්තර 1994 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා හොඳම නිළිය හොඳ චිත්‍රපටය සංගීතය සහ ගායකයා පදරචකයා ඇතුළුව ෆිල්ම්ෆෙයාර් සම්මාන 13ක් දිනාගත් චිත්‍රපටයක් වුණා මේ 1942 love story ඒ වගේම රාහුල් දේවබර්මන් විසින් මේ 1942 love story චිත්‍රපටයට පෙර ඔහු විසින් සංගීතය සම්පාදනය කරන ලද චිත්‍රපට එකිනෙක එකිනෙක කඩාගෙන වැටෙනකොට මේ චිත්‍රපටයට රාහුල් දේවබර්මන් හොඳම සංගීතයට හිමි සම්මානය ලබා ගන්නවා නමුත් ඒ වන විටදී රාහුල් දේවබර්මන් මෙලොව අත්හැර ගිහිල්ලා Thank you. جیسے نرمی کی بات جیسے مندر میں ہو دل جیسے لہروں کا کھیل جیسے بھول ඉන්නේ අපි තවත් ගීත තුනක්වත් රසවිඳින්න දවස් අපි කාලය වෙන් කරවා ගන්න බලාපොරොත්තු වෙන. ඒ අතරින් අපි යන්න කැමති S දෙකම රක්ෂණය කළ හින්දි සිනමාවේ ස්වරූපිනී විදිහට හඳුනා ගැනෙන නිම්මි සමගින් දේවානත් රඟපාන සාසා චිත්‍රපටයේ ගීතයකට 1951 වසරේ මේ චිත්‍රපටය තිරගත වන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන GPCP අධ්‍යක්ෂකවරයා ෆාලි මිස්ත්‍රි සංගීතකලා සචින් දේව්බර්මන් ගීපද රචකයා රාජේන්ද්‍ර ක්‍රිෂන් මේ ගීතය ගානා කරනවා නිම්මි වෙනුවෙන් සාසා චිත්‍රපටයේ ලතා මංගেশකර 0.63600 22.63601 පැරණි හින්දි සිනමාව තුළ හිටි රුවැත්තියක් විදිහට ඇව අපිට හඳුනා ගන්නට පුළුවන්. තමන්ගේ සිනමා ජීවිතය තුළ රඟපාලා තියෙන චිත්‍රපට 6ක පමණයි. නමුත් ඒ හැම චිත්‍රපටයක්ම ආදායම් වාර්තා බිඳහෙළමින් තිරගත වුණු චිත්‍රපට නිසාම ඇය ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඇය තමයි 1900 31 වසරේ සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා උපත ලද කල්පනා කාතේක්. ඇය සමගින් දේවාන මේ චිත්‍රපටයේ සංගීත දායකත්වය ලබා දෙන්නේ. නව් ජෝ ගායර් 9යි 2යි 11යි. මේ චිත්‍රපටයේ නම මේ 9 2යි 11යි කියන්නේ මේ චිත්‍රපටයේ දේවානන්ද විසින් පදවාගෙන එන ලුරි රචයේ අංකය චිත්‍රපටය නිෂ්පාදනය කරනවා දේව් ආනන්ද අධ්‍යක්ෂකවරයා විජය ආනන්ද සංගීතවත් කලා සචින් දේව්ගමන් ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි ආශා බෝස්ලි සහ මොහම්මද් රෆි ගානා කරන්නේ ගීතය ප්‍රධාන චරිත දේව් ආනන්ද සහ කල්පනා කාර්තික් දෙන්නේ Thank you. کہا میں ہے تم کہا کلی کے روپ میں وہ بھوپ میں کہا جھکیں گے تو لگیں گے ناز تمہارے چھوڑو دیوان پن اج جناب من کہا گلی کے روپ میں گلی ہو دھوپ میں کہا میری سدا پہ راہوں میں ہو کے تم جاؤ گی چھپ کے تم کہاں گلی کے روپ میں گلی ہو دھوپ میں کہاں මෙතනනි ಭಾರತ සිනමාවේ රංගනයට සහ නැටුමට හපන්කම් දක්වන්නේ රංගන ශිල්පිනියන්. හැබැයි ಭಾರತ සිනමාව තුළ සමහර රංගන ශිල්පීන් පවා හිටියා රංගුමට වගේම නැටුමටත් හපන්කම් දක්වපු 70 70 කියන දශකයන් තුළ හින්දි තිරේ හිටපු මේ රංගුමට සහ නැටුමට උපන් ආකර්ෂණීය හැකියාවක් තිබුණා. රංගන ශිල්පියෙකු විදිහට තමයි අපිට ඔහුව හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඔහු රඟපාපු චිත්‍රපට 222න් 116ක්ම ආදායම් වාර්තා ලැබූ චිත්‍රපට විදිහටයි වාර්තාවල සඳහන් වන්නේ. ඔහු තමයි ජිතේන්ද්‍ර. ජිතේන්ද්‍රයන් සමගින් ජයබහදුර රාගපාන මේ ගීතය අපි රස විඳින්නේ. පරිචේ 1970 के निष्पादन करने सुभाष कपूर අධ්‍යක්ෂකවරයා සහ ගීපද රචකයා ගුල්සාල් සංගීතවත් කලා රාහුල් දේවබර්මන් මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර් සමග භූපේන්ද්‍ර චිත්‍රපටයේ සංජීව් කුමාර් සහ ජයා බාදුරි වෙනුවෙන් මේ ලතා මංගেশකර් සහ භූපේන්ද්‍ර මේ ගීතය ගායනා කළා මෙතන අපිට පිළිවන්න අපේ වැඩසටහන ලියන්න ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත තියෙනවා නම් මේ සියල්ල ලියන්න අප බොහොම ආදරෙන් ඒවා බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදක මధుරසංජලී රණකිත ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుරසංජලී රණකිත ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව.